සදාතනික වටිනාකම් ඇති දේ ලියවෝ මහජන ගෞරව සම්භාවනාවට පාත්‍ර වෙති. එවන් පොතපතින් ලබන දැනුම පෙන්වයි ජීවිතය විනිවිද. පෙරවදන ඉදිරිපත් කරන්නේ කරුණාරත්න අමරසිංහ. පෙරවදන වැඩසටහනින් අද මම බලාපොරොත්තු වෙනවා ඔබට අමුතු විදිහේ පොතක් හඳුන්වා දෙන්න. මේක අමුතු විදිහේ කියලා මට හිතුනේ මම මෙතෙක් කියපු පොත් අතරේ මේ විෂය ගැන ලියවිච්ච පොතක් මට සිංහලෙන් කියවන්න ලැබිලා නැහැ. අනිත් එක මේ පොත කියවනකොට මට හැඟෙනවා ඒක බොහොම මේ මේ අව්‍යාජව බලවත් හැඟීමෙන් යුක්තව ලියවිච්ච පොතක් බව. නිකන් මේ ව්‍යාජ කෘතියක් නොවන බව. ඒක අපි හඳුන්වා දීමේ සාකච්ඡාවේදී ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. මේ පොතේ නමත් අමුතුයි. එක් තීරයක්, එක් මාවතක්. ඔබට කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. මොකද්ද මේ තීරයක් එක් මාවතක් කියන්නේ කියලා. අනිත් එකේ හතුවරයාගේ තියෙනවා පිදුමක්. ඒ පිදුමෙත් තියෙනවා සාමාන්‍යයෙන් මේ ව්‍යාපාරික ලෝකයේ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නිරත වෙච්ච කෙනෙකුගෙන් අහන්න නොලැබෙන විදිහේ අදහසක් ධම්මමාන වෙනවා ඒ පිදුමේ. ඒ කතුවරය මෙන්න මෙහෙම සඳහන් කරනවා පිදුමේදී කාර්ය බහුල ජීවිතයකදී වූ අපගේ නැනස පෑදීම පළමු වගකීම ලෙස හඳුනාගත්. සෙනෙහබර මෑණියන්ගේ මඟ පෙන්වීම නිසාම අන්න ඊට පස්සේ ටික තමයි වැදගත්. ඉමත් නොපෙනෙන අහස් කුස ඇල්ලීමට ඉනිමම් වඩින හුදු ව්‍යාපාරිකයෙකු නොවූ මම ජීවිතයේ සෑම දෙම මැදුම් පිළිවෙතකට අනුව කිරීමට හුරු වීමේ භාග්‍ය ලද්දෙමි මේ පිදුම තුල තියෙන ඒ පාඩේ කියවුවාම මට ඒ ලේඛකයා ගැන යම්කිසි මේ කුතුහලයක් ඇති වුණා ඒ වගේම මේ පොත කියවුවහම මම මේක බොහොම මේ උනන්දුවෙන් කියවා බොහෝ තැන්වල මම ඒවා සටහන් තබාගෙන එහෙම කිව්වේ මේ පොත ගැන කතා කරන්න බෑ මේ කතුවරයා නැතුව. ඒ නිසා ඔහුට අපි ආරාධනා කළා. දැන් ඔහු කැමින් ඉන්නවා අපේ පෙරවදන වැඩසටහනට. ඔහුගේ නමත් අමුතුයි. සිංහල නමක් නෙමෙයි පාලි නමයි. ඒක කතුවරයා දන්නවද දන්නේ නැහැ. අපි අහමු. කස්සප දේවමිත්‍ර. සපර්මාතු. පසුව අපි ඔහු ගැන විස්තර කතා කරමු. කස්සප අපි බොහොම සන්තෝෂයි ඔබ පෙරවදනට පැමිණීම ගැන. එක් තීරයක් එක් මාවතක් කියලා කොටක් ඔබ ලියලා තියෙනවා. ඒකේ තියෙනවා තව මාතෘකාවක් පිටි එකක් ලෝක ආර්ථික අර්බුදයට විසඳුමක් කියලා. ඉතින් මේ වගේ පොත කියන්න බෑ. එකක් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ හසල දැනුමක් තියෙන්න ඕනේ. මට පේන විදිහට ඔබ නීති ක්ෂේත්‍රෙත් යම්කිසි මේ හසල දැනුමක් තියෙන කෙනෙක් ඒ සංකල්පයක් ගත්තාම ඔබ විශේෂ පුද්ගලෙක්. ඔක්කොටම ඉස්සලා කියන්න මොකද්ද මේ එක් තීරයක් එක් මාවතක් කියන්නේ? ඔව් මේක විග්‍රහ කරනවා නම් එක් තීරයක් එක් මාවතක් කියන්නේ මේක ඉංග්‍රීසියෙන් කියනවා one belt one road කියලා. දැන් මේක මේ නූතන චීනයේ අද ඉන්න ජනාධිපති වන සී ජින්පින් ජනාධිපතිතුමා විසින් ලෝකයට අඳුන්වලා දීපු විශාලතම ලෝකයේ මෙතෙක්කල් සිදුවෙච්ච විශාලතම ආර්ථික පිරිවැයක් දරන විශාලතම මේ ව්‍යාපෘතිය තමයි මේ ව්‍යාපෘතිය One Belt One Road Initiative යනුවෙන් ඒගොල්ලන් හඳුන්වන්නේ. ඒක සිංහල පරිවර්තනය තමයි එක් තීරයක් එක් මාවතක් යන එක. ඉතින් මේක මෙතෙක්කල් අපි අදහස් කරන්නේ දෙවන ලෝක සංග්‍රාමයෙන් පස්සේ ඇතිවෙච්ච නිදහස ලැබුණ බොහෝ කොලොනිවලට ඔබතුමාට අමුතුවෙන් මම ඒ ගැන විස්තර කිරීමක් අවශ්‍ය නැහැ 1945 දෙවන ලෝක යුද්ධය අවසානයත් සමග චීනය සහ මේ ආසියාවේ සහ අප්‍රිකාවේ දකුණු ඇමරිකාවේ තිබ්බ සියලුම කොලොනියට දශක දෙකක් වගේ කාල සීමාවක් ඇතුළත කොලොනියමින් හඳුන්වන්නේ යටත් විජිත යටත් විජිත රාජ්‍යයන් වලට නිදහස ලැබුණා ඒ නිදහස ලැබුණෙන් ලෝකයේ ජනතාවගෙන් 6න් දෙක ජනතාව ජීවත් වුණේ චීනයේ මහජන චීනයේ අනිත් 6න් දෙක ජීවත් වුණේ ඉන්දියාවේ ඉතින් ওই කොටස් දෙකටම නිදහස ලැබිලා ඒ රාජ්‍යයන් ඉතාමත් සැරට දියුණු වෙන්න පටන් ගත්තා. ඉතින් ඒ දියුණුවත් සමග චීනය ඔබතුමා දන්නවා ඇති නිදහස ලබා ගන්න සටන් වැදුණු මාව සේතුන්තුමා ඊට පස්සේ චීනයේ ආර්ථික ක්‍රමයේ මාවසේතුන්තුමා එක්සේසත් කරා චීනයේ ඊට පස්සේ ආපු දෙන්ෂැපින් නායකතුමා විසින් ආර්ථික ක්‍රමයේ වෙනස් කිරීමක් ඇති කරලා තාමත් ශීඝ්‍රයෙන් ආර්ථිකය සංවර්ධනය වෙන්න පටන් අරගෙන ඊට පස්සේ ජාත්‍යන්තර වශයෙන් ලෝකයට චීන ආර්ථිකයත් චීන සංස්කෘතියත් චීන බලපෑමුත් කරන්න පටන් ගත්තා මේ ජී ජින්පින් ජනාධිපතිතුමා විසින්. ඔව් මම ඔබ පොඩ්ඩක් මඩකට නවත්තලා පැහැදිලි කර ගැනීමක් කරගන්නට අවශ්‍ය වෙනවා. දැන් මාව සේතුන් තුමා තමයි නිර්මාතෘවරයා. ඔව් චීනේ. ඔව්. එතකොට ඔහුගේ ආර්ථික චින්තනය, සමාජ චින්තනය මම හිතන්නේ දෙංශාව වෝපින් ආවට පස්සේ නිකන් උඩු යටිකුරු වල වගේ වෙනස් වුණා. ඔව්. අන්න ඒ ඒ මාව සේතුන්ගේ ක්‍රමයක් ඔහුගේ මේ අනුප්‍රාප්තිය වේග ක්‍රමයක් ඒ වෙනස් වුණේ කොහොමද කියන එක ටිකක් පැහැදිලි ලියුවොත් ප්‍රසන්නන්ට ප්‍රයෝජනවත්. ඔබතුමාට මට මෙතනදී ප්‍රථමයෙන් පොඩි හැඳින්වීමක් දෙන්න ඕනේ. මොකද මාවසේතුන් තුමා ඇවිල්ලා විදේශ දාතිකයන්ටත් ඒගොල්ලන් යටපත් කරගෙන හිටපු ජපානයටත් විරුද්ධව කැරලි ගසලා විශාල යුද්ධයක් මෙහෙवला හිටන් බලය තහවුරු කරගත්ත පුජ්‍යලේ. ඒතකොට එතුමා විසින් අනුගමනය කරනු ලැබුවේ කොමියුනිස්ට් මූලධර්ම. කොමියුනිස්ට් මූලධර්ම ලෙනින් සහ ස්ටාලින් වැනි උදවිය මාක්ස් වාදය වැනි දේවල් වලින් තමයි එතුමා පෝෂණය වෙලා තිබුණේ එතුමාගේ අනුගාමිකයනුත් ඒ සමගම ගිහිල්ලා ඔහු විසින් වාමාංශික කොමියුනිස්ට්වාදී රජයක් තමයි පිහිටුවේ. නමුත් මේ කොමියුනිස්ට්වාදී රජයේ ආර්ථිකමය වශයෙන් ලොකු පසුබැසීමක් තියෙන බව ඔහුට පස්සේ ඔහුගේ මිය යෑමත් සමග නායකත්වයට පත්වෙච්ච දෙන්සියපින් නායකතුමාට තේරුම් ගියා. ඒ අනුව දෙන්චි අපින් නායකතුමා කොමියුනිස්ට් පාර්ටියේ බලපෑමත් කොමියුනිස්ට් පක්ෂයේ තියෙන යම් යම් වාමාංශික අදහස් මිනිසුන්ගේ සේවයත් සම්පත් බොහෝ වශයෙන් රජයේ සතුව තපාගෙන ඒ උදෙක් මහ ජනතාවගේ අභිවෘද්ධිය තකා විහිදම් කිරීමත් තමයි ඔහුගේ ප්‍රධානම අරමුණ වුණේ නමුත් ආර්ථික එක්තා ඉක්මනින් ගොඩනැගීම සඳහා වෙළඳපොළ ආර්ථික ක්‍රමයකට චීනය හැඩගැස්සෙව්වා. ඒ හැඩගැස්වීමෙන් එතුමා පවා නොහිතන තරම් වේගෙන් චීනය සංවර්ධනය වෙලා දියුණුවෙන් දියුණුවටපත්. ඒ කියන්නේ රාජ්‍ය දේපොළ ක්‍රමය පෞද්ගලික දේපොළ ක්‍රමයකට හැරෙව්වද? එහෙම නෑ පෞද්ගලික දේපොළ ක්‍රමයකට හැරෙන්නේ නෑ. නමුත් විවසාය බිස්නස් ඔල මේ ව්‍යාපාර ශාස්ත්‍රයේ විවසාය පෞද්ගලික විවසායට ඉඩකඩ දුන්නා. එතකොට අපි උදේ ගත්තොත් එහෙම කුෂිකර්මාන්ත. ඒ ඉඩම් කඩම් වල අයිතිය රජය හා සතුම තමයි. නමුත් ඒ ඉඩම් බෙදලා දුන්න ඒ උදවියට දීලා තිබ්බ ඉඩම් ගොවිය විසින් නිපදවලා ඒ ඉඩම් වලින් එන සම්පත් ඒගොල්ලන්ට ඕන ආකාරයට විකුණලා ඒවයි ලාභ ලැබීමේ හැකියාව ලබා දුන්නා. එහෙම තමයි ඉස්සෙල්ලා පටන් ගත්තේ. ඊට පස්සේ මම මේ පොතේ විග්‍රහ කරලා තියෙනවා ඒ සම්බන්ධව යම් යම් කර්මාන්ත ඇතැම් මුදුවේ පටන් ගත්තා බොහොම කුඩියට පටන් ගත්තා. තව සමාජයේ තිබ්බ ආයතන වලට පෞද්ගලිකරණය කරනවා කියන්නේ මැනේජ්මන්ට් එක පරිපාලන ක්ෂේත්‍රයට කලමනාකාරීත්වයට පෞද්ගලික ක්ෂේත්‍රවල කට්ටිය ආවා හැබැයි රජයේ අනුග්‍රහයත් යම් මට්ටමකින් තිබ්බා නමුත් ඒ වෙච්ච වෙනසෙන් විශාල ප්‍රමාණයෙන් ප්‍රොඩක්ෂන් එක ඒ රටේ නිෂ්පාදනයේ නොහිතන ආකාරයට වේගවත්ව වැඩි වුණා ඊට පස්සේ තමයි ඒගොල්ලන්ට ඒ රට ඇතුළත විතරක් බඩු විකුණීම ප්‍රමාණවත් නොමන නිසා තමයි පස්සේ පිටරාජ්‍ය රටවල් එක්ක ගනුදෙනු කිරීමට පටන් ගත්තා. නමුත් ඒ ක්‍රමවේදය හරියට ප්ලෑන් කරලා හරි මේ ඉලක්කයක් තරා නෙමෙයි ගියේ. තා වේගෙන් දියුණු වුණාට පසු කාලීනව මාවසේතුන්තුමාත් ජෙන්සියා පින් ජනාධිපතිතුමාගේ අභාවයත් සමග ආපු ජයන් සිමින් කියලා හිටිය ජනාධිපතිවරයෙක් එතුමත් ලී පොන් කියන අගමැතිතුමත් එහි සම්පූර්ණ ස්ට්‍රක්චර් එක වෙනස් කෙරුවා සම්පූර්ණ ව්‍යුහය පරිපාලනයක ව්‍යුහය වෙනස් කරලා හිටන් ජනාධිපති තනතුර ක්‍රියේට් කරලා ඒ ජනාධිපතිට බොහොම බලතල දීලා ඒගොල්ලන්ගේ දේශපාලන මණ්ඩලයෙන් තෝරන විශේෂඥ දැනුම තියෙන කට්ටිය ගෙනල්ලා දාලා චීනය විශාල පෙරලියක් ඇති කරා. දේශපාලනික වශයෙන් කමියුනිස්ට් පක්ෂය තමයි පාලනය කරන්නේ. ඔය ඒකයි ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ. නෑ. ඒක නිකන් කොමියුනිස්ට් පක්ෂය චීනයේ තියෙන අද මං හිතනවා මේ ලෝකේ රටවල් වල තියෙන ඊ타මත්ම සූක්ෂම විදියට පරිපාලනය කරන ඊ타මත්ම දක්ෂ උදවිය විසින් පරිපාලනය කරන රට හැටියට ගණන් ගන්න පුළුවන් චීනය. මොකද උච්චර ඒකාධිපතිවාදයක් එහෙම එකක් නෙමෙයි. ඒක ඉතින් ඇතම් උදවියෝ ඕක විවේචනය කරනවා ඒක ඉතින් වෙනම මාතෘකාවක් වශයෙන් කතා කරන්න ඕනේ මම දැන් චීනයට පස් වතාවක් ගිහින් තියෙනවා මම චීනේ ප්‍රාන්තයන් කීපයකට ගිහිල්ලා තිනවා මම ඒ රටේ මිනිසුන් එක්ක ගනුදෙනු කරනවා නමුත් මට එහෙම දෙයක් පේන්නේ නැහැ මොකද මම දකින විදියට නම් චීන කොමියුනිස්ට් පක්ෂය මිනිස්සුන්ට එච්චර විශාල සේවයක් කෙටි කාලයක් ඇතුළත කරලා ඔය මිනිස්සුන්ට ඉංග්‍රීසියෙන් කියනවනම් කොන්ෆිඩන්ස් එකක් දීලා තිනවා ජනතාවට. ආත්ම විශ්වාසය. ආත්ම විශ්වාසයක් සපයලා තිනවා කොමියුනිස්ට් පක්ෂය විසින්. ඒ මිනිස්සුන්ට කොමියුනිස්ට් පක්ෂයෙන් තොර තව රජයක් ගැන හිතීමට මං හිතන්නේ මේ මිනිස්සු දැනට නම් පෙළඹිලා ඇති කියලා. ඒ කියන්නේ කොමියුනිස්ට් වාදය ගැන ඔවුන්ගේ බැටිසිතක් තියෙනවා. අලගිරීමක් නැහැ. ඒක ඉතින් කොමියුනිස්ට් පක්ෂයත් චීන ජනතාවත් ගහත් පොත්තත් වගේ බැඳිලා තියෙන්නේ. ඒකයි වෙනස් කිරීමේ හැකියාවක් නැහැ ඔය හිතන තරම් ලේසියෙන්. මිනිසුන්ගේ පක්ෂයට තියෙන බැඳීමත් ආදරයත් ඒ ආකාරයෙන්ම තියෙනවා. මොකද මම හිතනවා ඒකේ තියෙන ප්‍රධානම සාධකයේ වෙලා තින්නේ දැන් අද තියෙන චීනේ විශේෂයෙන්ම ඒ රටේ ඉන්න උගත් බුද්ධිමත්ම ජනකොටස තමයි කොමියුනිස්ට් පක්ෂය පාලනය කරන්නේ. එම නිසා අවසානයේදී මිනිසුන්ට ලැබෙන ප්‍රතිඵල ඒ ලැබෙන ප්‍රතිඵල ඊටා අනර්ගතම தત્ත්වයේ ප්‍රතිඵල විත්‍ය අපිට පෙනී යනවා. ඔව් දැන් බොහෝ විට දැන් සෝවියට් දේශේ කඩා වැටීමට හේතුවක් හැටියට මේ දේශපාලන විචාරකයන් කියන්නේ නිලධාරිවාදය විශේෂ වීම නිසාය කියලා. නමුත් චීනේ ඒ ඒ බව දකින්න නැහැ නේද? නෑ. ඒක එහෙම දෙයක් මට නම් පේන්නේ නෑ. මොකද ඒගොල්ලන් හැමතිස්සෙම අවසාන රිසල්ට් එක බලාගෙන තමයි අවසාන ඉලක්කයත් ඒගොල්ලන්ට ලැබිය යුතු අවසාන ප්‍රතිලාභයත් මොකද්ද කියන එක කලින්ම තීරණය කරලා ඉවරයි. ඒ ප්‍රතිලාභය තකා යනවා මිසක් ඒගොල්ලන් මග නැවතීමක් නැහැ. ඒගොල්ලන්ගේ ඒකායන අරමුණ ආර්ථික වශයෙන් මේ රට සමෘද්ධිමත් කිරීම. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් කිරීමට වඩා දැන් ඉන්න ජනාධිපතිතුමාගේ වෙනස තමයි එතුමාට ඕනේ චීනයේ සෑම ජනයාම මුළු ජන කොට්ටාසෙම චීනේ පොහොසත් කරලා ආර්ථික සවිමත් කරලා ඒ රටේ මේ දුගී දුප්පත් බව සාමුලින්ම නැති කරලා දාන එක තමයි එතුමාගේ එතුමාට ඕනේ මේ මහා විශාල කෝටිපතියෝ දෙන්නේ තුන් දෙනෙක් හදන්න නෙමෙයි එතුමාට ඕනේ මුළු ජනගහණයම මධ්‍යම පන්තියේ සෑම දැම්ම ගනිමේ බයින් පවර් එක කියලා කියන ඉංග්‍රීසියෙන් අන්නේ තත්ත්වයට ගෙනල්ලා ක්‍රය ශක්තිය ක්‍රය ශක්තිය වැඩි කරලා ඒ තත්ත්වයට ගේන්න තමයි එතුමාගේ උත්සාහය. දැන් ඒ සඳහා අනුගමනය කරපු ආර්ථික ක්‍රියාමාර්ගයක්ද මේ ඔබ පුතේ සාකච්ඡා කළා. ඔව්. දැන් මම මේ කියන්න හදන්නේ චීනයේ ඩෙන් ෂියාපින් ජනාධිපතිතුමාට පොඩි හැඳින්වීමක් කරනවා. ඩෙන් ෂියාන් ජනාධිපතිතුමා විසින් කරපු ලද වෙනස් කිරීම අනුව ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ඇති වුණා. නමුත් ඒ කිසිම plan එකකට ඉලක්කයක් තකා හරියට ගිය ගමනක් නෙමෙයි. දැන් මෙතුමා විසින් නව ජනාධිපතිතුමා විසින් මේ ආර්ථිකයේ හරියාකාරයට ක්‍රියාත්මක වීගෙන එනකොට 2008 දී ගෝලීය ආර්ථික බිඳවැටීමක් සිද්ධ වුණා. ඒ අවස්ථාවේදී එතුමාට තේරුම් ගියා වෙනදා ගනුදෙනු කරපු ඇමරිකා එක්සත් ජනපදයේ ගොඩක් යුරෝප හවුලේ රාජ්‍යයන්ුත් සුළු වශයෙන් කරපු රාජ්‍යවලුත් එක පමණක් මේ ව්‍යාපාර කටයුතු වෙළඳාම කරලා චීනයට කවදාක්වත් ස්ථාවරත්වයක් ගොඩනගන්න බෑ මොකද අර මිනිසුන්ගේ බැඳීම් වලට යට වෙලා සිටින වෙලා තියෙන විත්තිය. එම නිසා තමයි චීනයට අවශ්‍ය වුණා අලුත් වෙළඳ පොළවල් හදා ගැනීමත් විශාල රාජ්‍යයන් සමග නැවත වතාව සම්බන්ධතාවයේ ඉතාමත් ඉහළ තත්වයකට ගෙන යන්න ඕනේ කියන එක මේ ව්‍යාපෘතියෙන් පටන් ගත්තේ. ඒ ව්‍යාපෘතිය පටන් ගත්තාම ඒ ව්‍යාපෘතියට රේල් පාරවල්, මහා මාර්ග, ගුවන් මාර්ග, නැව් මාර්ග සහ ටෙලිකොමියුනිකේෂන් අද විද්‍යුත් තරංග කොහොම ගෙනහිල්ලා ඒ වගේ සම්බන්ධතාවයේ ගොඩනැගීම ඉතා අවශ්‍යයි කියනක උන්ට තේරුම් ගියා. එම නිසා ඔවුන්ගේ රටට වටේට ඉන්න රටවල් එක්ක ඉස්සෙල්ලා පටන්ගෙන අද මුළු මධ්‍යම ආසියාවත් යුරෝපයත් බටහිර යුරෝපයත් නැගෙනහිර යුරෝපයත් මුළු පැසිෆික් සාගරය සහ ඉන්දියන් සාගරයට මුහුණලා තියෙන සියලුම රටවලු රටවල් 70ක් පමණ ප්‍රමාණයක් මේ එක් තීරයක් එක්මාවතක් යන ආර්ථික ව්‍යාපෘතියේ දායකකරුවන් බවට පත් වෙලා තියෙනවා. දැන් මෙහෙම විවේචනයක් එහෙම මේ මතුවලා තියෙනවද මේ ආර්ථික ක්‍රියාමාර්ග මලින් යම්කිසි මේ අධිරාජ්‍යයක් ගොඩ නැගීමේ අභිලාෂයක් චීන තියෙනවා කියලා එහෙම විවේචන එහෙම මතුවෙනවා. ඔන්න එහෙම විවේචන මතුවෙන විදිය ඔබතුමාට පේනවා ඇති CNN එකේ BBC ඒ නාලිකාවල් වලින් බටහිර ලෝකයේ ඇමරිකාවෙත් විශේෂයෙන්ම මේට විරුද්ධව ලොකු පියවරවල් ගන්න බිත්ය පෙනී යනවා. ඒකේ මම නිකන් උදාහරණයක් වශයෙන් ගත්තොත් එහෙම අද සෞදි අරාබියාව කියන රට ඇමරිකාවත් එක්ක ඉතාමත්ම කුළුපගු ආශ්‍රයක් තිබ්බ රටක්. ඒ රටේ ආරක්ෂාව සැපවීම ඒගොල්ලන්ගේ තෙල් ගන්න එක වැඩියෙන්ම කරේ ඇමරිකා එක්සත් ජනපදය. නමුත් අද වෙනකොට චීනය පළවෙනි තැනට ඇවිල්ලා ඉන්න ඒගොල්ලන්ගේ තෙල් අපනයනය කිරීමට. ඊට පස්සේ ඉන්දියාව නොම්බර 3ට ඇවිල්ලා තිනවා ඇමරිකාව නොම්බර 2 ඉන්නේ දැන්. ඉතින් එන්නේ ඒගොල්ලන් දන්නවා ලෝකයේ ආර්ථික සංවර්ධනය සංවර්ධනය වෙන්නේ ආසියාව. මොකද අර සැචුරේෂන් පොයින්ට් කියලා එකක් තියෙනවනේ. දැන් ඇමරිකාවත් බටහිර යුරෝපයත් බොහෝ දුරට ඒ தත්ත්වයට ඇවිල්ලා ඒගොල්ලන්ගේ ආණ්ඩු ක්‍රම සහ සියලුම දේවල් වලට ලෝකයේ සිසු රාජ්‍යයන් එක්ක තරඟ වැදීමේ හැකියාවට වඩා ඒගොල්ලන් දැන් තද්දනින් කරලා බය කරලා ගජ්ජනය කරලා වැඩ කිරීමේ වගේ ගතියක් තමයි දැන් පෙනී යන්නේ. නමුත් චීනයේ ඉතිහාසයේ කවදාක්වත් මේ රාජ්‍යයන් වල කොලනි පවත්වාගෙන ගිහිල්ලා නැහැ. ඔයගොල්ලන්ගේ ප්‍රතිපත්තියක් තියෙනවා ක්‍රියාත්මක වෙලා නැහැ. ඒගොල්ලන් හැමදාමත් කියන්නේ වෙන වෙන රටවල් වල අභ්‍යන්තර රජයන් වලින් ඇතිවෙන ප්‍රශ්න ගැන ඒගොල්ලන් කවදාකවත් පැටලීමකට එන්නේ නැtei කියලා. ඒක තමයි ඒගොල්ලන්ගේ තේමාව අනිත් රටවල් එක්ක ගනුදෙනු කිරීමේදී. හුදෙක් දේශපාලනමය වශයෙන් කිසියම් ඒගොල්ලන්ගේ ධර්මයක් ව්‍යාප්ත කිරීමේ අදහසක් චීනය කවදාක්වත් පෙන්නලා නැහැ. නූතන චීනය මම මේ කියන්නේ ඩෙන් ෂියාපින් නායකතුමාගෙන් පසු චීනය. එහෙම ගතියක් කොහෙවත්ම පෙන්නලා නැහැ. චීනය කරන්නේ ව්‍යාපාර කටයුතු කිරීමත් ආර්ථික ගනුදෙනු කිරීමත් පමණයි. දැන් මේකේ ඔබ සාකච්ඡා කරලා තියෙනවාද මොකද දැන් මේ මේ වගේ පොතක් සිංහලෙන් ලිව්වහම අපේ සිංහල පාඨකයා මෙතෙක් නුදුටු විරු යමක් ගැන එකපාරට වටහා ගන්නවා. ඔහුට මේක සංසන්දනය කරන්න හිතෙන්න පුළුවන්. දැන් මේ වෙනස්කම් අපේ රටට කොහොමද බලපාන්නේ කියලා. ඒ කියන්නේ ලංකාවට කොහොමද බලපාන්නේ? ඔවුන්ගේ මොකද චීනෙත් එක්ක අපේ ඇයට අතීතයේ ඉඳලම සම්බන්ධකම් තියෙනවානේ. එතකොට මේ චීනේ ඇති වෙලා තියෙන මේ නව වෙනසත් එක්ක අපේ රටට යම්කිසි බලපෑමක් එහි තියනවාද? විශේෂයෙන් මේ මේ ඔබ හඳුන්වන මේ එක් තීරයක් එක් මාවතක් කියන වැඩපිළිවෙල. අනිවාර්යයෙන්ම තියෙනවා. අනිවාර්යයෙන්ම තියෙනවා. අන්න ඒක සවිස්තරව පැහැදිලි මම මුලින්ම කියන්න ඕනේ අපේ දෙවන ලෝක යුද්ධයෙන් පස්සේ මේ රටේ ආර්ථිකය පරිපාලනය කරේ ඇමරිකා එක්සත් ජනපදයට උඟක් දුරට ඒගොල්ලන්ට අවශ්‍ය ක්‍රමයට තමයි. එතකොට ඔය බ්‍රිටන් වුඩ්ස් එග්‍රීමන්ට් කියලා එග්‍රීමන්ට් එකක් අත්සන් කරාන් නිව් හැම්ෂයර් කියන ප්‍රාන්තයේ ලෝකේ රටවල් බහුතරයක් ගෙන්නලා ඉවරලා හිටන් ඒගොල්ලන් කිව්වා මේ ලෝකයේ මින් පස්සේ ගනුදෙනු කරන රටරන් රාජ්‍යයන් අතර ගනුදෙනු කිරීම කරනු ලබන්නේ ඩොලර් වලින් කියලා. නමුත් ඉතින් ඒක දිගටම පැවතීගෙන ආවා. නමුත් ලෝක ප්‍රජාව වැඩි වෙලා ලෝකේ අනිත් රටවල් දිනු වීමත් සමග ඒගොල්ලන්ට පේනවා මෙතන ඇමරිකා එක්සත් ජනපදයට ලැබිය නොයුතු ලාභයක් ලබනවා කියලා. ඉතින් එම නිසා දැන් චීනය විසින් ඉදිරිපත් වුණා ලෝක බැංකුවටත් IMF එකටත් ආසියානු සංවර්ධන බැංකුවටත් ජයික ආයතනයටත් විකල්ප මාර්ගයක් වශයෙන් චීනයේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඩෙවලොප්මන්ට් බැංක් එකත් එක්සිම් බැංක් එකත් විසින් මුදල් සපයනවා කියලා. ඉතින් ලෝක බැංකුවේ මුදල් සපයන්න බැහැයි කියන යම් ප්‍රොජෙක්ට් වලට ඒගොල්ලන් තෝරලා බේරලා ඒගොල්ලන්ට පක්ෂපාතී කට්ටියට විතරයි ඒගොල්ලන් විසින් සල්ලි වීදම් කරනු ලැබුවේ. නමුත් චීනය එහෙම දෙයක් නැතුව ඒගොල්ලන් එක්ක පාර්ශ්ව වෙච්ච රාජ්‍යයන් සමග ඒ ආයතන වලට මේ ඒගොල්ලන්ගේ one belt one road initiative එකට එක්කව කිරීම තකා ගුවන් තොටුපළවල් හාබර් හයිවේස් ඒ වගේ විශාල ප්‍රාග්ධනයක් යොදලා යටිතල පහසුකම් ගොඩනගනවා වෙළඳ ව්‍යාපාරය ඉදිරියට වැඩි වැඩියෙන් කරගෙන යන්න. මොකද අද ලෝකේ පිළිගත් සම්මතයක් තියෙනවා 125කින් පාරවල් දියුණු කරෝතින් ඒ ඒ රටවල් නව රටවලුත් එක්ක 150ක ප්‍රමාණ ප්‍රමාණය ආර්ථික වර්ධනයක් ඇති වෙනවා කියලා මේ වෙළඳාම වෙළඳාමේ වර්ධනයක් ඇති වෙනවා කියලා. ඒ සමග 125ක වගේ වර්ධනයක් වුණොත් එහෙම පාරවල් සහ රේල් පාරවල් හාබර් වැනි දේවල් හැදීම නිසා බඩුවල ප්‍රවාහණයට යන ගාස්තුව නිසා 125ක පමණ ප්‍රමාණයක් අඩු වෙනවායි කියලා බඩුවල කොස්ට් එක කියන්නේ මේ බඩුවල පිරිවැය. ඒතකොට වැඩි වැඩියෙන් විකුණන්න පුළුවන් මිනිස්සුන්ට පරිභෝජනය කරන්න පුළුවන් වැඩියෙන් අන්න ඒ වාසිය ගන්න තමයි චීනයේ මේ ව්‍යාපෘතියෙන් අර දෙපාර්ශ්වයටම අර ඒගොල්ලන් කියන්නේ win win situation කියලා. දෙපාර්ශ්වයටම ධනාත්මකව ප්‍රතිඵල ලැබෙන විදිහට තමයි වැඩ කරන්නේ. නමුත් අපිට පෙනී යනවා මේ මහත් යුගයේදී ඇතැම් උදවිය කියන මේ ඩෙත් trap death trap කියලා අලුත් වචන නිර්මාණය කරලා ඉතින් ඕකට විරුද්ධව කතා කරනවා. නමුත් චීන මිනිස්සුත් ඉතින් මෝඩයෝ කියන්නේ උගුලක අසු කරන්න යනවා. අසු කරන්න යනවායි කියලා. ඉතින් නමුත් ඉතින් අපි පස්සට ගිහිල්ලා බැලුවොත් එහෙම දැන් ලෝක බැංකුවේ ආධාර දීලා හදපු රටවල් තියෙනවා කෙන්යාව, දකුණු ඇමරිකාවේ රටවල්. ඉතින් ඒ රටවලුත් දැන් අවුරුදු ගණනාවක් තිස්සේ තැටමුවට ඒ තත්ත්වෙන් ඉහළට ආවා කියලා ඉතින් හිතන්න අමාරුයි. ඒගොල්ලෝ හිටියටත් වඩා පසුපස්සට ගියා කියලා තමයි පෙනියන්නේ. නමුත් ඒ සියලුම දෙනා ණය දෙනකොට ඒකට යම් පොලියක් අය කරනවා. චීනය විසින් ණය දෙනකොටත් ඒගොල්ලොනුත් පොලියක් අය කරනවා. ඒගොල්ලන් 100ට දෙකක වගේ ප්‍රමාණයක පොලියක් අය කරනවා. නමුත් ඒගොල්ලන්ට චීනයට විරුද්ධව නැගිච්ච විශාල අවලාදයක් තමයි චීනය විසින් මේ ඔය අප්‍රිකාවේ ඩික්ටේටර්ස්ලා ඉන්නවා ඒකාධිපතිවාදීන් එක්ක හරි මේ ගනුදෙනු කරනවා ඒගොල්ලන්ට ණය දෙනකොට ඒ ණය වලින් ගන්න මුදල් වලින් සම්පූර්ණ ප්‍රමාණය ඒ ප්‍රොජෙක්ට් එකට වියදම් කරන්නේ නැතුව ඒගොල්ලන් ප්‍රමාණයක් ඒගොල්ලන් ගසා කරනවා කියන එක තමයි තියෙන චෝදනාව. හැබැයි මේ මෑතකදී මේ එක් තීරයක් එක් මාවතක් ව්‍යාපෘති රාජ සියලුම රාජ්‍ය නායකයෝ ගෙන්නලා විශාල සම්මන්ත්‍රණයක් පැවතුණා. ඒ අවස්ථාවේදී චීන ජනාධිපතිතුමා කිව්වා මේක අපිට මුහුණ පාණ්ඩ වෙලා තියෙන අලුත් ප්‍රශ්නයක්. ලෝකේ ඇතැම් උදවිය ඒගොල්ලන් ඔය විවේචනය කරනවා. ඒ පාර්ශව රාජ්‍යයන් වල නායකයන්ව විවේචනය කරනවා එම නිසා එතුමා විසින් පොරොන්දුවක් දුන්න සෑම රාජ්‍ය නායකයෝ ඉස්සරහාම මින් පස්සේ විනිවිදභාවයෙන් ඇතුව හැම ප්‍රොජෙක්ට් එකේම විනිවිදභාවයක් ඇතුව මිනිසුන්ට පේන විදියට කරනවා එතකොට විවේචනය බොහෝ දුරට අඩු කරන්න පුළුවන් කියලා. මම හිතනවා පටන් ගැනීමේදී යම් අඩුපාඩු තියෙන්න ඇති. නමුත් ඒවා ඉතා ඉක්මනින් සකස් කරගෙන හරි මාර්ගයට යන එක ඔවුන්ගේ දක්ෂතාවය කියලා. නම් බෙලිය ඕනම දෙයක ඒක තියෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙන්න පුළුවන්. දැන් මේ ප්‍රශ්නේ තොගෙන් අහලා පැහැදිලි කරන්න කැමතියි. දැන් මේ විදිහට චීනයේ වෙනත් රටවල් වල වගකීම් හිස මත දරාගෙන විශාල විය පැහැදම් කරනකොට ඒ රටේ මිනිස්සුන්ගේ යම්කිසි විරෝධයක් එහෙම වෙන්නේ නැද්ද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන්න තියෙද්දි ඇයි මේ ලෝකේ බදාගෙන ඉන්නේ කියලා. එහෙම යමක් තියනවාද? ඔව්. හැබැයි ඉතින් එහෙම කියන්න උනොත් අපි චීනයේ අනිත් රටවල් එක්ක සාපේක්ෂව බැලුවොත් එහෙම චීනයේ පහුගිය අවුරුදු 40ට දෙන්සියාපින් නායකතුමාගේ වෙන නායකත්වය යටතේ වෙනස් කරපු චීනය වෙලා තියෙන සංවර්ධනය බලපුවාම ඒ හා සංවර්ධනයක් සාපේක්ෂව මොනම රටකවත් ලෝකේ වෙලා නැහැ. ඉතින් ඒ ඒක තමයි මම කිව්වේ අර කොමියුනිස්ට් පක්ෂය ඊටාම විශාල ආත්ම ශක්තියක් දීලා තිනවා මිනිස්සුන්ට. ඉතින් ඒගොල්ලන් කියන්නේ මේක මෙතනින් එහාට ගෙනියන්න නම් කොමියුනිස්ට් පක්ෂයේ නව අදහස තමයි මේ එතනින් ඉස්සරහට ගෙන යනවා නම් ලෝකයේ සහ සම්බන්ධව අපි ඉතාමත් කිට්ටුවන්ත විදියට බොහොම සමගියෙන් බැඳෙන්න ඕනේ කියන එක. මේ ඒගොල්ලන්ගේ ආර්ථික සංවර්ධන වේගය නොකඩවා පාත්වාගෙන ගිහිල්ලා ඒකට තමයි ඔය කරන්නේ. දැන් මේ පොතේදී මම තව එක දෙයක් සඳහන් කරන්න ඕනේ මේ මෙතෙක් කල ලෝකයේ ওই සෙන්ට්‍රල් ඒෂියා කියලා තියෙනවානේ මධ්‍යම ආසියාව රටවලුත් රුසියාවත් යුරෝපයත් නැගෙනහිර යුරෝපයත් ඊට පස්සේ යුරේෂියා කියලා කියන්නේ ඉරානය තුර්කිය දක්වා යන ඒ භූමි ප්‍රමාණයේ විශාල ජන කොටසක් හිටනවා ඒ සමග මේ හරි මාවත් හදලා මේ රේල් මාර්ගයෙන් සහ මේ දුම්රිය මාර්ග සහ පාරවල් වලින් සම්බන්ධ වීම තිබිලා නැහැ දැන් අපි පාකිස්තාන එක සීසීකට වෙලා වගේ. ඕ නිකන් හරි පිළිවෙලකට තිබ්බේ නැහැ. ඉතින් දැන් මෙතන දැන් හදලා තිනවා දැන් පාකිස්තානයේ ගන්නකො දැන් ඔය මේගොල්ලන් පාරක් හදලා තිනවා හයිවේ එකක් කිලෝමීටර් 1302ක දිගින් ප්‍රමාණයක හයිවේ එකක් හදලා තිනවා චීනේ බටහිර කොනේ ඉඳලා පාකිස්තානයේ උඩ ඉඳලා යටට යනකම්ම පාකිස්තානයේ ඇතුළේ විශාල භූමි ප්‍රමාණයක් අහු වෙනවා. පාකිස්තානයේ හරියට මැද්දෙන් ගිහින් තියෙනවා. ඒතන මුළු පාකිස්තානෙම කවර වෙලා ඉරානයේ ළඟට එනවා. ඉරානයේ ළඟට ඇවිල්ලා හිටන් ගවුඩා පෝට් එක කියලා විශාල හාබර් එකක් හදලා තිනවා. අද කරච්චි හාබර් එකට වගේ පස් ගුණයක් ලොකුයි අලුතෙන් හදපු හාබර් එක. එතනට පයිප්ලයින්ස් වලින් ගෑස් ගේනවා, ක්‍රූඩ් ඔයිල් ගේනවා මේ ඉරානයේ ඉඳලා. මුළු අරාබියේම තියෙන තෙල් අරවා මේවා ඔක්කොම එතනින් පිරිපහදු පහක් හදනවා. එතනින් කරලා හිටන් කිලෝමීටර් 1300ක් ගෙනිහිලා ඔවුන් ඒක චයිනාවට චීනෙට එක්කන් ගෙනියනවා. ඒක කොහොම නිකන් සුරංගනා කතාව වගේ නේද? නෑ හිතන්න බැරි දේවල් මේවා. දැන් ඒ ඒ වගේම තවත් පාරක් කපනවා හරියට මියන්මාරය හරහා බෙන්ගල බොක්කට එනකන් තව පාරක් කපනවා. එතකොට ඒගොල්ලන්ගේ ඒ බටහිර චීනයේ ඌණ සංවර්ධිතයි. ඒගොල්ලන්ගේ මුහුදාශ්‍රිතව සංහායි බීජිං ඒ ඒ අවට තියෙන නැගෙනහිර පැත්තට සහ දකුණු පැත්තට තියෙන ප්‍රාන්තයන් ඊටාම පොහොසත්. නමුත් බටහිර පැත්තෙත් මධ්‍යම චීනෙත් ප්‍රාන්තයන් ඒ තරම් දියුණු වෙලා නැහැ. ඒ ඌනතාවයේ මගහැරීමට තමයි මේ පාරවල් සෑමතන්ටම ලින්ක් කරන්නේ. දැන් ඒගොල්ලන් බලාපොරොත්තු වෙන ඔක්කොම මේ ඉහි තියෙන තාක්ෂණය අතින් ඉහළ තත්ත්වයේ තියෙන කර්මාන්ත ඒ තැන්වලට ගෙනහිල්ලා යුරෝපෙත් එක්ක සම්බන්ධ කරලා විකිණීම තකා. ඔව් අපිට තව කතා කරන්න තිබුණා නම් හොඳයි. ඒ විශාල මාතෘකාවක්. ඔව් මාතෘකාවක්. මම හිතන්නේ අපි හුඟක් දුරට මේ වැදගත්කම විශ්මතු කරගෙන කතා කළා. පෙරවදන වැඩසටහනින් අද අපි ඔබට හඳුන්වා දුන්නේ එක් තීරයක් එක් මාවතක් කියන මේ අමුතු පොත සිංහලෙන් ලියවිච්ච කස්සප දේවමිත්‍ර සපරමාදු ලේඛකයා ඒ පොත සම්පාදනය කළේ අපේ රටේ අනාගත සමෘද්ධිය සඳහා ඔහු තුල පවතින ප්‍රාර්ථනාව කොච්චරද කියන එක පේනවා. මෙවඳු පොතක් සිංහලෙන් ලියා අපේ සිංහල පාඨකයාට ඉදිරිපත් කිරීමෙන් අපි ප්‍රාර්ථනා කරනවා ඔබ අතින් තව තවත් මේ වගේ නැන දල්වන ඥානයේ දල්වන පොත් සිංහලෙන් ලියවේවා කියලා ඒවත් අපිට පුළුවන් පෙරවදන වැඩසටහනින් බොහොම සතුටුනවා වෙන්න. පෙරවදන ඉදිරිපත් කළ මම කරුණාරත්න අමරසිංහයි. පටිගත කළේ සහාරා පෙරේරා පෙරවදන මාරිෂලා ප්‍රනාන්දුගේ නිෂ්පාදනය